ඉස්සර බයේ තිබුණේ කඩමන්දියේ වැටෙයි කියලා. අන්න ඒක වෙනස් කරන්න තමයි විශේෂයෙන්ම අපි මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාව ජනාධිපති කරන්න කිව්වේ ආණ්ඩුව අරගෙන දවස් 100කින් ඒ වැඩේ කළා දෙන්න. අපි 19 වෙනි සංශෝධනයත් අමාරුවෙන් සම්මත කරගත්තා. ඉස්සලා සහයෝගය දෙනවා කියලා ඊට පස්සේ මගේ ජනාධිපතිතුමා කකුලෙන් අදින්න ගියා. කොහොමද අපි පයින් ගහලා හරි ඔතුලට අරගත්තා. ඒ වගේම අපිට දැන් තවත් විශාල වැඩ කොටසක් කරන්න තියෙනවා. මේ කෙටි කාලිනේව දීර්ඝ කාලින ප්‍රශ්න විදන්න. මේ තරුණයන්ට රැකියා හොඳ රැකියාවක් රැකියා දෙන්න ඕනේ. මං ඡන්දෙට ඉස්සෙල්ලා එක පටන් ගන්න. කර්මාන්ත ශාලාවල රැකියා දෙන්න. හොඳ කර්මාන්ත ශාලාවල. මේ පොඩි වැව් ඔක්කොම ගැඹුරු කරලා දෙන්න. සම්පූර්ණ වන්නිහත්පත්වයේ රොන්මඩි ඉවත් කරලා දෙන්න. ගැඹුරට හාරලා දෙන්න.